තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම කොළඹ ටෙලිවිෂන් මේ සඳහා විකාශය ඔස්සේ සිදු කරන උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ඔබ හැම දිනෙකම එකතු වෙලා ඉන්නේ. පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ චන්න ගුණසේන මදුෂිකා වේදාරච්චි තිස්ස වේදාරච්චි දීපිකා මානෙල් කියන මේ පින්වත් පිරිස දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ විශේෂයෙන් නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ පදිංචිව සිටින මේ පින්වත් පිරිස. ඒ පින්වතුන්ගේ ප්‍රධානම අරමුණු අතර සඳහන් වෙනවා මදුසිකා වේදාරච්චි මහත්මියගේ දෙසැම්බර් 23 වෙනි දිනට යෙදෙන 30 වෙනි උපන්දිනයේ නිමිති කරගෙන එතුමියට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නියම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම යුවීන් අනුසස් ගුණසේන පුංචි පුතුට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම චන්න ගුණසේන මහතාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම චන්න සහ මදුසිකා කියන දෙදෙනාගේම දෙමාපියන්ට සහෝදර සහෝදරියන් ඇතුළු සුජීවත්ව ඉන්න පවුල්වල හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණක්. ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙනයි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරේ වාසය කරන මේ පින්වතුන් අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නට දී හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ අපි මේ ධර්මානුශාසනාවෙන් ඔබට පෙන්වලා දෙන්නේ මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට මේ ජීවිතය තුළ මෙලව කොයි තරම් ආශිර්වාදයක් ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවද සමහර වෙලාවට අපිට නොපෙනෙන බලවේග වලින් පවා මෛත්‍රිය දියුණු කරන කෙනෙකුට මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට කොච්චර ආශිර්වාදයක් කොයිතරම් රැකවරණයක් තියනවද කියලා අද මේ ධර්ම දේශනාව තුළ අපි කතා කරන්නේ. පින්නතුනි ඔබ කවුරුත් දන්නව මෙත්තානිසංස සූත්‍රය. මෛත්‍රී භාවනා වඩන භාවනා කරන කෙනෙකුට මෛත්‍රිය භාවනාවක් හැටියට පතුරවනවා විතරක් නෙමෙයි මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම තමන්ගේ කය මුල් කරගෙන මෛත්‍රී සාගතව කය හැසිරවීම මෛත්‍රී වචී කර්ම කියන්නේ තමන්ගේ වචනේ කතා කරන හැම වචනයක් තුළම මෛත්‍රී සහගතව කෙනෙක්ගේ හිත ඉදවන්න නැතුව සමහර වචන තියෙන ඔබ දන්නවා පිහින් අනිනවා වගේ. සමහරු කියනවා ඔయిత වැඩිය හොඳයි මාව මැරුවනම් කියලා. ඒ වගේ සමහර වචන මිනිස්සු මෙරි මෙරි උපදිනවා. ඒ නිසා බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කෙනෙක්ගේ සිත් ඉදවන එවැනි පහත් වචන කතා කරන්නේ නැතුව සුභාසිත මෛත්‍රී සහගත කරුණාව මෛත්‍රිය එකතු වෙච්ච සුභාසිත වචන කතා කරනවා අන්‍යයාට තමයි භාවනාවක් හැටියට හදවතින්ම සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී භාවනාවක් හැටියට වඩන්න පුළුවන්. <clears throat> පින්තුනේ මේ මෛත්‍රී ආනිසංසවල මේ ජීවිතේ ditta ධම්ම වේදනියව ලැබෙන ආනිසංස රසක් තියෙනවා. ආනිසංස 11න් 10ක් ditta ධම්ම වේදනිය. ඒ වගේම මෛත්‍රී ගැන සඳහන් දේශන ගොඩාක් තියෙනවා. මේ ඇසුරෙන් අද අපි මේ ධර්මානුශාසනාව තුළ විශේෂයෙන් සලකලා බලන්න. මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට මොනතරම් ආශිර්වාදයක් ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවද කියලා. දැන් බොහෝ වෙලාවට ඔබ දන්නවා මිනිස්සුන්ට නොයේක් අමනුස්ස කරදර. සමහරලාට මැරිච්ච ඥාති ප්‍රේතයන්ගේ කරදර වෙන්න පුළුවන්. එක්ක කවුරු හරි කරපු කොඩි වින හෝනියන් කියයි. එක්ක කවුරු හරි ආසාවෙන් මැරලා එක්ක තරහින් මැරලා පස්සෙන් එන මේ සංසාරික කර්ම විපාකයක් මත අමනුස්සයෙක් පස්සෙන් එනවා කියලා මොකක් හරි අමනුස්සයන්ගේ කරදර මිනිස්සුන්ට ඇති වෙනවා. ඒවා බුද්ධ දේශනාවල බුදුහාඳුරු පෙන්නනවා. එතකොට යම් කිසි කෙනෙකුට යම් අමනුෂ්‍යයෙක්ගේ කරදරයක් බාධාවක් හිරිහැරයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එයා මෛත්‍රිය වඩන මේ මෛත්‍රී භාවනාවෙන් කොයිතරම් එයාට ආරක්ෂාවක් රැකවරණයක් මේ අමනුෂ්‍ය විපත් වලින් බේරෙන්න ලැබෙනවද කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා ඒ දේශනාවේ තියෙන සත්‍ති සූත්‍රය කියලා සත්‍ය කියලා කියන්නේ දෙපැත්ත කැපෙන තියුණු ආයුධය. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඊටාම තියුණු දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මේ ආයුධය අතට අරගෙන මේකේ මුවහත අර කැපෙන පැත්ත අතින් අරගෙන මෙහෙම අඹරන්න හදනවා. නමන්න හදනවා, දිගාරින්න හදනවා. යම් කිසි කෙනෙක් දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අතින් අරගෙන ඒකේ මුවහත කපන්න අඹරන්න තලන්න ගියොත් අතින් අල්ලගෙන මහණෙනි ඔහුට මොකක් වෙයිද කියලා අහන. ඔහුගේම අතපය කැපිලා තුවාල ගලලා ලේ සමහරට ලේ ගිහිල්ලා මැරෙන්නත් පුළුවන්. ඔහුමයි අනතුරේ වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෛත්‍රී භාවනා වඩන මෛත්‍රී සිත දියුණු කරන සිල්වත් ශ්‍රාවකයෙකුට අමනුස්සේ කරදරයක් බාධාවක් හිරිහැරයක් කරන්න උත්සාහ කරනවා නම් ඒ අමනුස්සයට වෙන්නේ හරියට දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අතින් අඹරන්න නමන්න තලන්න ගිහිල්ලා තමන් අමාරු වැටෙනා වගේ වැඩක් කිය. අමනුස්සයමයි කියන විපතටපත් වෙන්නේ. අමනුස්සයමයි දුකටපත් වෙන්නේ. ඔහුමයි අමාරු වැටෙන්නේ. ඒ නිසා මහණෙනි මේ අමනුස්සයන්ගෙන් වන කරදර බාධා වලින් බේරෙන්න නම් මෛත්‍රියම වඩන්න කියනවා. ඔන්න එක දේශනාව මේක තියෙන්නේ සත්‍ති සූත්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තව දේශනාවක් තන කුල සූත්‍රය. කුල කියලා කියන්නේ පවුලට. බුදුහාඳුරන්ගේ කාලේ මේ කුල සූත්‍රය පෙන්නනවා ගෙවල් බිඳින මිනිසුන්ගේ ගෙවල් වලට පැනලා හොරු ගෙවල් පැහැරගෙන යන ගම්පහරන හොරු ගැන. මේ හොරු ගැන සඳහන් වෙන මේ දේශනාවේ තියෙනවා හොරු උනත් කාලෙන් කාලයට වෙනස් වෙනවනේ. ඒ ඒ දැන් සමහර හොරු තාක්ෂණයත් එක්ක හොරකම් කරනවා. අද සමහර ලාවට අන්තර්ජාලයෙන් කොච්චර හොරකම් කරනවද මිනිස්සුන්ගේ මුදල් හොරකම් කරන බැංකුවල තියෙන මුදල් අදින ඊළඟට ක්‍රෙඩිට් කාඩ් වල බැංකුවල මුදල් මේ විදිහට අන්තර්ජාල වංචනික දේවල් අද තාක්ෂණේ දියුණු වෙනකොට ඒ පැත්තෙන් මිනිස්සුන්ගේ වංචනික දේවල් එහෙම වෙනවා. බුදුහාමුදුරන්ගේ කාලේ ගම්පහරපු හොරු ඒ කාලේ ගම්පහරලා තියෙන ක්‍රමේ දේශනාවේ තියෙනවා. සාමාන්‍යයෙන් හොරකමේ යන්න පෙර හොරු උනත් ටිකක් මොලේ තියෙන හොරු තමන්ට කරදරයක් වෙයිද තමන්ට අනතුරක් වෙයිද කියලා ඉස්සෙල්ලා ගෙවල් ගැන සෝදිසි කරන එකපාරට පණින්නේ මේ හොරු හොයලා බලනවා මේ ගෙදර පිරිමි වැඩිපුර ඉන්න ගියක්ද කාන්තාව විතරක් වැඩිපුර ඉන්න ගියක්ද කියලා හොයනවා. පිරිමි වැඩිපුර ඉන්න ගියක් නම් ඒගේ මග අරිනවා. නිකන් අමාරු වැටෙන්නේ මොකටද මේගේ අතහරින්න. කාන්තාව විතරක් ඉන්න ගියක් නම් සමහරලාට පිරිමි ඉන්නවා රාත්‍රී වැඩට යනවා එක්ක ඈත ගැල්වල යනවා මුරට යනවා පැල් රකින්න යනවා කාන්තාව විතරයි රාත්‍රී ගෙවල් වල ඉන්නේ. එවැනි ගෙවල් තෝරගන්නවා. බය කරලා හරි බඩු ටික අරගෙන යන්න පුළුවන්. කෑ ගැහුවොත් මරනවා කියලා බය කරනවා. බය කරපු ගමන් අනේ ගෙදර බඩු ටික දෙනවා. එතකොට ඉස්සල්ලාම හොරු කරන්නේ පිරිමි වැඩිපුර ඉන්න ගෙවල්ද කාන්තාවෝ විතරක්ද ඉන්නේ කියලා ගෙවල් ගැන හොයලා පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් අතහරිනවා. කාන්තාවෝ ඉන්න ගෙවල් වලට බය නැතුව හොරු ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන්නේ මහා රාත්‍රියේ. මේ හොරුන්ගේ උපක්‍රමයක් තිබිලා තියෙනවා ඉස්සර ගෙවල් බිඳින හොරු කරවලේ ඇවිල්ලා ජනේලයක් බිඳිනවා ජනේලයක් ගලවනවා මොනවා හරි දාලා ආයුධයක් හරි දාලා ජනේලේ ගලවනවා ওই ජනේලේ ගලවනකොට මේක රහසේ හොරින්ම වෙනව නෙමෙයි සද්දයක් ඇහෙනවනේ ජනේලයක් අරිනකොට හරි ගැලවෙනකොට ජනේලේ ගලවලා කරවලේ ඇවිල්ලා ජනේලේ බිඳලා ලීයක දවටලා මුට්ටියක් ගෙට ඇතුල් කරනවා කියන්නේ. ඔන්න ඉස්සර හොරු හොරකම ගිය හැටි. ලීයක දවටලා ගිමීට ගෙට මුට්ටියක් දානවා. මොකද ඒ මුට්ටියක් ඇතුල් කරන්නේ අර ජනේලෙ පිටින හද හඳට නිදාගෙන ඉන්න අයට ඇහැරිලා දැන් දන්නෝ ජනේලෙන් හොරෙක්වත් පණීද කියලා බැරි වෙලාවත් පොල්ලක් හරි තියාගෙන හැංගිලා ඉඳලා ඔළුව දාපු ගමන් ඔළුවට පොල්ලෙන් ගැහුවා ඒ බයට ඉස්සන්ලාම ඔළුව දාන්නේ නැතුව ලීයක දවටලා මුට්ටියක් ගෙට ඇතුල් කරලා බලනවා. මුට්ටියට පොළු පාර වැදුන්නේ නැත්නම් බය නැතුව ගෙට ඔළුව දාලා බහින්න පුළුවන්. ඔන්න ඔය විදිහට හොරකමේ ගිය හොරු ඉඳලා තියෙනවා. මේක බුදුහාඳුර දේශනා කරන්නේ කුල සූත්‍රයේ මේ උපමාව. මේ උපමාවෙන් පෙන්නලා දෙන්නේ මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආරක්ෂාව ගැන. මේ උපමාව කියලා බුදුහාඳුර පෙන්වනා මහණෙනි කාන්තාව ඉන්න ගෙවල් වලටයි හොරු පණින්නේ. පිරිමි වැඩිපුර ඉන්නවා නම් හොරු ඒ ගෙවල් මගහරින. අමනුෂ්‍යත්ව ඔය වගේ. කෙනෙක් හොඳට සිල්වත්ද? මෛත්‍රී භාවනාව වඩනවද? එයාගේ ජීවිතේ හරියට පිරිමි වැඩිපුර ඉන්න ගයක් වගේ ආරක්ෂිතයි කියෝ. අමනුෂ්‍ය යාව මග හරිනවා. අර හොරු ඒ ගෙවල් මග හරිනවා වගේ අමනුෂ්‍ය යාව මග හැරලා යනවා කියන්නේ. එහෙමනම් මතක තියාගන්න ඔබ සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් ඔබ මෛත්‍රිය වඩනවා නම් ඔබ මෛත්‍රී සාගතව සිල්වත්ව ධර්මානුකූලව ජීවත් වෙනවා නම් අමනුෂ්‍ය ඔබ මග හැරලා යනවා. ඔබට කරදර කරන්නේ නැව මග අරිනවා. ඔවුන් දන්නවා අපි නිකන් අමාරු වෙටින්නේ මොකටද කියලා මග හැරලා යනවා. හැබැයි යම් කිසි කෙනෙක් සීලයක් දියුණු කරන්නේ පංච දුස්චරිතයේ මේ දෙනවා. හැම වෙලාවෙම ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් ජීවත් වෙන මෛත්‍රියක් වඩන්නේ. එවැනි කෙනෙක්ගේ ජීවිතය කාන්තාව විතරක් ඉන්න තැනක් වගේ අනාරක්ෂිතයි කියනවා. මහණෙනි පොරු කිසිම බයක් නැතුව කාන්තාව ඉන්න ගෙවල් තෝරලා ඊවට ඇතුල් වෙලා ගෙවල් බිඳිනවා වගේ හොරු අර අමනුෂ්‍යයෝ කිසිම බයක් නැතුව සිල්වත්කමක් නැති මෛත්‍රිය දියුණු කරන්නේ නැති අයගේ ශරීරය ඇතුළට අමනුෂ්‍ය ඇතුල් වෙනවා කියන්නේ. ඔන්න යමෙක් ඇඟට අමනුෂ්‍යෙක් ආවේශ වෙනවා නම් අමනුෂ්‍යෙක් ඇඟට රිංගනවා නම් බය නැතුව අමනුෂ්‍යයෝ ඇඟට රිංගන්නේ හරියට මෛත්‍රිය වඩනවා නම් අමනුෂ්‍යෙක් ඇඟ ඇතුලේ ඉන්නේ. ඒ අමනුෂ්‍යයා ඇඟෙන් ඉවත් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කුල සූත්‍රය පෙන්වනවා මහණෙනි අමනුෂ්‍යයන්ගෙන් ඇතිවන කරදර විපත් වලින් බේරෙන්න නම් මෛත්‍රී සිත වඩන්න කියලා. මෛත්‍රියම දියුණු කරන්න කියලා. එහෙමනම් පින්වතුනි ඔබ අපි දන්නේනේ අපේ ජීවිතවල මොන විදිහේ කරදරෙයිද බාධායිද මොන වගේ අමනුස්ස විපත් පස්සෙන් එයිද අංගුත්තර නිකායේ තියෙනවා අනාගත බය සූත්‍රය කියලා. අනාගතය ගැන බියක් ඇති කරගෙන වර්තමානයේ වීරියෙන් ධර්මයේ අප්‍රමාදී වඩන්න කියලා. අනාගත බය සූත්‍රය උගන්වන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ වදාලා හැම වෙලෙම හිතන්න කියනවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. කෙලෙස් සහිතව ජීවත් වීම තුළ අකුසල් කරමින් ජීවත් වීම තුළ කොයි මොහොතේ හෝ අමනුස්සයෙකුට මාව ගොදුරක් වෙන්න පුළුවන්. අමනුස්සයෙක් ගොදුරු කරගන්න පුළුවන්. ඊට පෙර මං අප්‍රමාදීව ධර්මීය දියුණු කරගෙන මේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියලා අප්‍රමාදීව වීර්ය වඩන්න කියලා. අන්න අමනුස්සයෙකුට ගොදුරක් නොවි ධර්මය අවබෝධ කරන්න නම් වර්තමානයේ මේ මේ මොහොතේ අප්‍රමාදීව ධර්මයේ වඩා අනාගතය ගැන අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා අමනුස්ස විපත් ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලෙත් තිබිලා තියෙනවා. අද වෙනකොට මේක වැඩි. සමහරුන්ට හිතෙන්න පුළුවන් අද ඕවා නැහැ කියලා. අද මේ තාක්ෂණයේ දියුණුවයි විද්‍යාව දියුණුවයි අද මේවා නැහැ කියලා. අද හොයන්න බෑ. අමනුස්ස සමහරලාවට මිනිස්සු මැරෙනවා අමනුස්ස විපත් වලින්. සමහරලාට කියන්නේ මේක ඇක්සිඩන්ට් එකක් එක්කුණ හරක් පිපිරුවා ලෙඩක් කිය. ලේ උරා බොන අමනුස්සයෝ ඉන්නවා. වෛද්‍යවරු කිය මේ ලියුකේමියාව ඇඟේ තියෙන ලේ අඩු වෙන ලෙඩක් තියෙන්නේ. ඒ වගේ අද මේක මොකක් හරි ලෙඩකට යම් අනතුරු එක්ක හොයාගන්න බෑ කිය විස බීජයක් ගියා කිය මේක මොකක් හරි එහෙම මොකක් හරි හේතුවක් මරණයට හේතුවක් හැටියට අද ඉදිරිපත් වෙන. පින්තුනි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ මේ නොපෙනෙන බලවේග වලින් ඇතිවෙන අනතුරු වලින් බේරෙන්න මෛත්‍රී සිත වඩන්න. අන්න ඔබට කරන්න තියෙන එකම දේ මෛත්‍රිය වඩන්න. අද අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී ආරක්ෂාව පෙන්වීම මිනිස්සුන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් විතරක් නෙමෙයි. දැන් අපි අමනුෂ්‍යයන්ගේ කරදර වලින් ලැබෙන ආරක්ෂාව කතා කරන්නේ. මෛත්‍රිය වඩන කෙනාට තිරිසන් සතුන්ගෙන් පවා විස සහිත සතුන් සර්පයින්ගෙන් පවා ආශිර්වාදයක් ආරක්ෂාවක් ලැබෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මහ පොළොවේ ඇවිදගෙන යන සර්ප වර්ග. ඔබ දන්නවා පොළොවේ ඇදිලා යන නොයේක් විස සහිත සර්පයෝ ඉන්න. අපි එක එක නම් වලින් කියනවා නයා පොළඟා හුණ කඩුවේ මොන නමින් කියවත් ඒ සියලුම සර්ප වර්ග. හැබැයි සමහර සර්පයෝ අද අපි ඇහැටවත් දැකලා නැති හිතන්න බැරි භයානක සර්පයෝ ඉඳලා තියෙනවා. බුදුරජාන් වහන්සේගේ දේශනාවල තියෙනවා හිමාල මහ වනාන්තරයේ ඉඳපු භයානක සර්ප වර්ග සමහර සර්පයෝ ඉන්නවා කියනවා දෂ්ට කරනවා අපි ඒක නම් දන්නවා ඔවුන්ගේ විස තියෙන දත්වල ඒ දත්වල විස වදින විදිහට දෂ්ට කරනවා සමහර සර්පයෝ ඉන්නවා විස විදිනවා ඔබ ඒවත් දැකලා ඇති සමාජ රූපායනින් හරි ওই සත්වත්ව වැඩසටහන් කැලෑවල් වල වැඩසටහන් වල දැකලා ඇති විස විදින සර්පයෝ ඉන්නවා. තවත් සර්ප කොටසක් ගැන ධර්මයේ තියෙනවා. ඔවුන්ගේ විස තියෙන මුළු ඇඟ පුරාමයි කියන විස එවැනි සර්පෙක් කෙනෙක්ගේ ඇඟට වැටුණාට පස්සේ කරන්නේ ඉක්මනින් එයා වෙලා ගන්නවා. මුළු ඇඟම වෙලාගෙන අර පිඹුරෙක් වෙලා ගන්නවා වගේ ඇඟ වෙලාගෙන ඔහුගේ ඇඟේ තියෙන විස මේ කෙනාගේ ඇඟේ තවරලා ඇදිලා යනවා. විස ඇඟේ තවරලා යනවා. ටික වෙලාවක් යනකොට වෙන්නේ අර විසට ඇඟ පුපුරලා මැරෙනවා. ඒ තරම් විස සහිත සර්ප කොටස් ඉඳලා තියෙනවා. තවත් සර්ප කොටසක් ගැන පෙන්නනවා. විස දුමාරයක් පිට කරන සර්පයෝ ඉන්නවා කියන හිමාලයේ. එතකොට ඔවුන් අර විස වතුරක් හැටියට විදිනවා වගේ නෙමෙයි තුමක් වගේ. ඔවුන් විස දුමාරයක් පිට කරන්නේ. මේ දුමහරේ ආග්‍රහණය කරනකොට එහෙම සිහිමුර්ජා වෙලා ඇදගෙන වැටිලා සමහරලාවට ඒ විශේෂ මරණයටපත් වෙනවා කියන්නේ. එතකොට මේ වගේ එක එක විදිහේ විස සහිත සර්ප කොටස් ඉඳලා තියෙනවා. මේ සියලුම සර්පයෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටස් හතරකට කුල හතරකට බෙදලා හැම සර්පේකටම මෛත්‍රිය වඩන භාවනා ක්‍රමයක් ධර්මයේ පෙන්වනවා. ඒ තමයි කන්ද පිරිතේ සඳහන් වෙන්නේ සර්ප කුල අරමුණු කරගෙන මෛත්‍රී වඩන ක්‍රමය. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයක ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ බුදුහාඳුරගෙන් අවසර ඉල්ලගත්තා. බොහෝ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්නවා කැලේට ගිහිල්ලා හුදකලාව මම භාවනා කරන්නම් පිරිසෙන් වෙන් වෙලා මට තනියම භාවනා කරන්න සුදුසු කමටහනක් දෙන්න. ඉතින් බොහෝ ස්වාමින් වහන්සේලා භාවනා උපදෙස් අරගෙන හුදකලාව භාවනා කළා. සමහර අය මේ භාවනා කරන ස්වාමින් වහන්සේලාගේ උපදෙස් අතුව කැලෑවලට ගිහිල්ලා භාවනා කරනවා. මේ විදිහ අලුත පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේ නම. උන්වහන්සේ ගොඩක් විදර්ශනා වඩපු කෙනෙක්. හැබැයි මාර්ගඵල ලැබපු විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ උන්වහන්සේගේ. එතකොට මේ ස්වාමින් වහන්සේ කැලේට ගිහිල්ලා පරලන පැලක් තිබුණා. මේක සම්පූර්ණයෙන් කැලෑ වෙලා වල් වැහිලා ගියේ පුංචි කුටියක්. උන්වහන්සේ මේ කුටිය සුද්ධ පවිත්‍ර කරලා මේ කුටිය මම වස් සමාදන් වෙනවා කියලා වස් කාලෙත් ළඟ එනවා. කුටිය පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා සකස් කරගත්ත වස් සමා වස් කාලේ වස් සමාදන් වෙනවා. එදා උන්වහන්සේ <clears throat> පින්ඩපාතිත් වැඩම කරලා ආපහු ඇවිල්ලා ටිකක් මහන්සියට පාත්‍රයේ පැත්තකින් තියලා අර පරණ කුටියේ ලී වලින් හදපු මැස්සක් තියෙනවා. මේ මැස්සේ උන්වහන්සේ පොඩ්ඩක් සැතපුණ ඇල වුණා. ගිමන් අරින්න. වහලේ උඩ හිටිය ඊටාම විස සහිත දරුණු සර්පේ. මේ සර්පයා උන්වහන්සේගේ ඇඟට වැටුණා. වැටිච්ච ගමන් කිපුණා. උන්වහන්සේගේ ශරීරය වෙලාගෙන ඇඟේ විස තවරලා ඇදිලා ගියා කියලා. එතකොට එහෙම තමයි සර්පය දෂ්ට කරන්නේ. ඒකත් දෂ්ට කරන ක්‍රමයක්. ඒ වෙලාවේ උන්වහන්සේ අඳුනගත්ත මේ විස සහිත සර්පෙක් මගේ ඇඟේ විස තවර ලැබිලා ගියා දෂ්ට කරා. උන්වහන්සේ ඒ ඇදීම ඉඳගෙන ඒ අසල හිටපු ස්වාමීන් වහන්සේලා කීප නමකට කතා කර ආශිපතුනි වඩේ ඉක්මනට කීප නමක් වඩේ මට දරුණු විස සහිත සර්පෙක් මට දෂ්ට කරා. තව ටික වේලාවකින් ඒ දේශනාවේ හිමම සඳහන් වෙන උන්වහන්සේ කියන තව ටික වේලාවකින් මගේ මේ කුණු ශරීරේ බොල් වී ටිකක් විසිරිලා යනවා වගේ කුණු වෙලා පුපුරලා පස් වෙලා යයි. බිඳිලා යයි. ඉක්මනට මා උස්සලා ඇඳ පිටින්ම මා උස්සගෙන ගිහිලා එළියෙන් තියන්න කියලා. අර කුටියෙන් එළියට ගිහිලා එළියෙන් මාව තියන්න කියලා. වික්ෂුන් වහන්සේලා ඉක්මනට උන්වහන්සේ අර හිටපු මැක්ස පිටින්ම උස්සගෙන ගිහිල්ලා එලි මහණේ තිබ්බා. බලාගෙන ඉන්නේ නැද්ද උන්වහන්සේගේ ශරීරය ඉදිමෙන්න ගත්ත අර විසට. උන්වහන්සේ වේදනාවෙන් උන්වහන්සේ හොඳට ධර්මයේ මෙනෙහි කරගෙන එහෙම අපවත් වුණා. බලාගෙන ඉන්නේදී ඇඟ ඉදිමිලා පුපුරලා අර විසට ඇඟ පිපුරුවා කියලා සඳහන් වෙනවා. එතකොට මේ සිදුවීමත් එක්ක දැන් ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා ඔන්න දැන් මේ ආරංචිය ගියා සවැත් නුවරටත් ආරංචිය ගියා වුණ අසවල් කැලේ භාවනා කරන්න ගිය ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම මෙහෙම සර්පේ දෂ්ට කරලා උන්වහන්සේ අපවත් වෙලා කියලා. එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා අහනවා මහණෙනි තථාගතයන් වහන්සේ වඩින වෙලාවේ කුමක් ගැනද නුඹලා සාකච්ඡා කර කර හිටියේ. එතකොට කියන අනේ ස්වාමීන් වහන්සේ අසවල් ස්වාමින් වහන්සේ උන්වහන්සේ කැලේ භාවනා කරන්න ගිය එක්තරා සාමීන් වහන්සේ නමක් උන්වහන්සේට සර්පෙක් දෂ්ට කළා. උන්වහන්සේ එතනම අපවත් වෙලා සුළු මොහොතකින් ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙම වුණේ කියලා ඇහුවා. මේක පෙර කර්ම විපාකයක්ද මොකක්ද කියලා මේක මොකද සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගෙන් එහෙම අහද්දී උන්වහන්සේ සංසාරික අපිට හිතාගන්න බැරි පෙර සසර කර්ම විපාක ඒවැ බැඳිච්ච පුරුදු මේවා ගැන දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී බුදු ඇසින් බලලා කියනවා මහණෙනි ඒ භික්ෂුව සරපු කුල හතරකට මෛත්‍රිය වැඩුවා නම් ඔය ආනතුරු වෙන්නේ නැහැ කියෝ. සරප කුල කැලේ වාසය කරන හුදකලාවේ ඉන්න භාවනා කරන ධර්මාවබෝධයට වනාන්තරවල හුදකලා වීර්ය වඩන භික්ෂුව සරප කුල අරමුණු කරගෙන මෛත්‍රිය වැඩි යුතුයි කියෝ. එහෙම කියලා එදා සංඝයාට බුදුරජාණන් වහන්සේ දේශනාවක් කියලා දුන්නා. ඒ තමයි කන්ද පිරිත. අද පිරිත් පොතේ තියෙනවා. දැන් මේ දේශනාව අහලා ඔබ මේ දේශනාව හොඳට බලන්න. පිරිත් පොතේ තියෙනවා මේ කන්ද පිරිත. සර්ප කුල අරමුණු කරගෙන මෛත්‍රිය වඩන ආකාරය. විරූපක්කේ හිමේ මෙත්තං මෙත්තං ඊරාපතේ හිමේ චබ්බ්‍යා පුත්තේ හිමේ මෙත්තං මෙත්තං කන්හා ගෝතමකේ හිත. විරූපාක්ක, චබ්බ්‍යාපුත්ත, ඊරාපත, කණ්හාගෝතම. ඔය කියන්නේ සර්ප කුල හතරයි. ඒ තමයි මේ මහ පොළොවේ ඇවිදගෙන යන සියලුම විස සහිත සර්පයන් ඇතුළත් වෙන කොටස් හතර. මෙන්න මේ සර්ප කුල හතරට එතන කුල කියන්නේ කොටස්. ඒ සර්ප කොටස් හතරට මෛත්‍රිය වඩන්න. විරූපක්ඛේ මේ මෙත්තම් මගේ මෛත්‍රිය විරූපාක්ෂ කියන සර්ප කොටසට මගේ මෛත්‍රිය පැතිරේවා. මෙත්තං ඒරාපතේ මේරාපත කියන සර්ප කොටසටත් මගේ මෛත්‍රිය පැතිරේවා. තණ්හා ගෝතම චබ්බ්‍යාපුත්ත මේ සර්ප කොටස් වලටත් මගේ මෛත්‍රිය පැතිරේවා. ඊළඟට කියනවා මාමං අපාදකෝ හිංසී මාමං හිංසි විපාදකෝ මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසි බහුප්පදෝ පා නැති සතුන්ගෙන් මට හිංසාවක් නොවේවා. ඒ කියන්නේ සර්ප කිසිම සර්පයෙක්ගේ පාද නැති සත්වයෙක්ගෙන් මට කවදාවත් හිංසාවක් නොවේවා. දෙපා ඇති සත්වයෙක් කියන්නේ මිනිස්සු හරි කවුරු හරි දෙපා තියෙන හැම සතෙක්ගෙම Tamanට හිංසාවක් නොවේවා. සිව්පා සතුන්ගෙන් මට හිංසාවක් නොවේවා. බොහෝ පා ඇති සත්තු කොච්චර ඉන්නවද ඔය හැකරැල්ල වගේ සත්තු පුංචි පුංචි සත්තු පාද ගොඩක් තියෙන සත්තු ඉන්නේ. ඒ අයගෙන්වත් මට හිංසාවක් නොවේවා. එතකොට තමන් සර්ප කුල වලට මෛත්‍රී වඩලා සියලු සත්වයන්ට මෛත්‍රී වඩලා තමන් ඒ කිසිම සත්වයකින් මටත් හිංසාවක් නොවේවා මගෙනුත් ඒ සත්වයන්ට හිංසාවක් කවදාවත් වෙන්නේ නැහැ කියන අදිෂ්ඨානය. පින්නතුනි මෛත්‍රී සිත කොච්චර ප්‍රබලද කියලා ඔබ හිතන්න. සිත් පිටන සත්තු කියන්නේ අපි සාමාන්‍ය කියන ওই සතාට සිහි කල්පනාවත් සතයාට තේරුමක් තියෙන එහෙම කියනවනේ මිනිස්සුනේ. සත්තු කියන්නේ සැනින් වෛර බඳිනවා සමහරලාවට මෙයා හොඳ කෙනාද මෙයා සිල්වතාද මෙයා කොහොමද සමාන සර්පයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පිරිත කියන්නේ මහා පුදුම බලයක් මෛත්‍රී පිරිත, කන්ද පිරිත. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සර්ප කුල හතරට මෛත්‍රී වඩලා මෛත්‍රී සිත පැතිරෙව්වා නම් එහෙනම් අපිට පේනවා අපිට නොතේරෙන අපිට මැනගන්න බැරි. අපිට මේ මෛත්‍රිය වඩනකොට මේ මෛත්‍රී සිතුවිල්ලක තියෙන බලය අපිට විද්‍යාත්මක උපකරණයකින්වත් මේ තරංගයක මේ තියෙන ශක්තියක් අපිට මැනගන්න අද එහෙම පුළුවන්කමක් නැති වුණාට කෙනෙක් මෛත්‍රී සිත වඩනකොට ඒ මෛත්‍රිය සතුන්ටත් දැනෙනවා. එයා සර්ප කුල අරමුණු කරගෙන මෛත්‍රී වඩපු කෙනෙක් නා. ඒ වෙලේ මේ සර්පයා දෂ්ට කරන්න හදනකොටම මෛත්‍රී වඩන එකක් නෙමෙයි මේ කියන්නේ. එයා නිතර මෛත්‍රිය වඩනවා. එතකොට එයාගේ මෛත්‍රී සිතුවිලි මෛත්‍රී චිත්ත තරංග හැම වෙලාවෙම එයාගේ ඒ සිතුවිලි වලින් කිසිම සර්පයෙක්ගෙන් සතෙක්ගෙන් එයාට හිංසාවක් නොවන විදිහේ ආරක්ෂාවක් එයාට මේ මෛත්‍රී බලෙන්ම හැදෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දේශනා කරන මහණෙනි ඒ භික්ෂුව සරප කුල හතරට මෛත්‍රී වැඩුවා නම් ওই විපත සිද්ධ වෙන්නේ නැහැ කි. එහෙමනම් මෛත්‍රිය කියන්නේ මහා පුදුම ආරක්ෂාවක්. පින්වතුනි හැබැයි ආරක්ෂාව ලැබෙන්නේ සිල්වත් වීම තුළ. සමහර වෙලාවට ඔබ පංච දුෂ්චරිතයේ දෙමින් දුරාචාරය කරන්න ඕන පවකම් ඔක්කොම කරලා සමහරු කටගොන්නක් බීගෙන පිරිත කියාගෙන ගිහිල්ලා සර්පෙක් අල්ලලා සර්පය දෂ්ට කරාට ඒක පිරිත වැරද්දක් නෙමෙයි. ඔබේ අඩුපාඩු ඔබේ ජීවිතය තුළ ඔබට ධර්මයේ දියුණු කරන්න, ගුණ ධර්ම පුරන්න ඒවා ඔබ හරියට සකස් කරගන්න. මේ පිරිතක හරි ආශිර්වාදේ ලැබෙන්නේ ඔබ සිල්වත් නම්. එතකොටයි මේ පිරිතේ ආශිර්වාදේ ඔබට හරියටම ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්වතුනි සිල්වත් ජීවිතයක් ගත කරා. ධර්මානුකූලව ජීවත් ඒ ධර්මානුකූලව ජීවත් වෙන ගමන් සියලු සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩන. දැන් බලන්න සිල්වත්කම කියන්නේ තනිකර මෛත්‍රියම තමයි. මෛත්‍රියක් නැතුව සිල් රකින්න පුළුවන් කමක් නැහැ. මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම කියලා බුදුහාඳුරෝ පෙන්වුවේ සිල්වත්කම. දැන් අපි බලමු එකින් එක. ප්‍රාණඝාතයෙන් වැළකී. මෛත්‍රී කාය කර්ම. සතුන් ගැන අනුකම්පාවක්, දයාවක්, කරුණාවක්, මෛත්‍රියක් තියෙන කෙනා කවදාවත් පුංචි සතින්කවත් ජීවිතයක් විනාශ කරන්නේ නැහැ. බුදුහාඳුරු පෙන්නවා අත්තානං උපමං කත්වා තමා උපමා කරගන්න. හැම වෙලාවෙම හිතන්න මම කැමතිද කවුරු හරි බාහිර පුද්ගලයෙක් ඇවිල්ලා මාව මරනවට? මගේ අතපය කපනවට, මට වද දෙනවට කවුරුත් කැමති නැහැ. ඒ වගේමයි මේ ලෝකේ හැම සත්වයක්ම. ඒ හැම සත්වයක්ම තමන්ගේ ජීවිතයට කැමති. සබ්බේ භායන්ති මච්චුනෝ. සියලු සත්වයාම මරණයට බයයි. ඒ නිසා කවදාවත් මගේ අතින් සත්වයේ ජීවිතයක් මං නැති කරන්නේ නැහැ කියලා මෛත්‍රී සහගතවම ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඊළඟට හොරකම මෛත්‍රී වඩන කෙනා කවදාවත් අනුන්ගේ දෙයක් ගන්නෙ නෑ. ඇයි Taman දන්නවා Tamanගේ දෙයක් නැති වෙනකොට Tamanට කොච්චර දුකක් දැනෙනවද? ඔබ හිතන්න මෙහෙම. ඔබේ වටිනා කියන දෙයක්. ඔබ ආරක්ෂා කරලා තියාගත්ත දෙයක්. මේක මගේ වටිනා දෙයක් කියලා බොහොම ආසාවෙන් ආරක්ෂා කරලා හංගගෙන තියාගෙන හිටපු දෙයක්. කවුරු හරි හොරකම් කරලා නැති වෙලා ඔබට කොච්චර දුකක් දැනෙනවද කියලා අවංකව හිතන්න. සමහර මිනිස්සු අඬනවා, වැළපෙනවා, ඔළුව ගහ ගන්නවා, දේවාල ගානි දුවනවා. මිනිස්සු කොච්චර තමන්ගේ වටිනා දේවල් නැති වෙනකොට කොච්චර දුකටපත් වෙනවද? එහෙමනම් මෛත්‍රී සාගත කෙනා හිතනවා මගේ දෙයක් නැති වුණාම මට කොච්චර දුකක් දැනෙනවද ඒ නිසා කවදාවත් මම නොදුන් දෙයක් අන්සතු දෙයක් අනුන්ගේ දෙයක් කවදාවත් සොරසිතකින් නම් නොදුන් දෙයක් ගන්නෙ නැහැ. අන්න මෛත්‍රිය. එහෙනම් ප්‍රාණඝාතයෙන් වළකින්නෙත් මෛත්‍රී සිතක් තියෙන කෙනා. හොරකමින් වළකින්නෙත් මෛත්‍රී සිතක් තියෙන කෙනා. ඊළඟට එයා හිතනවා වැරදි කාමසේ ඔබ හිතන්න ඔබ විවාහක කෙනෙක් නම් ඔබ හිතන්න. විවාහ ජීවිතය තුළ ඔබ ඔබේ බිරිඳ ඔබේ ස්වාමියා ඔබ බොහොම ආදරෙන් ජීවත් වෙනවා. කවුරු හරි පිටස්තර කාන්තාවක් හරි පිරිමියෙක් හරි ඔබේ පවුලට ඇතුල් වෙලා ඔබේ පවුල විනාශ කරලා පවුලේ ප්‍රශ්න ඇති කරලා යනවට ඔබ කැමතිද? කවුරුත් කැමති නැහැ. බිරිඳකට ආදරය කරන ස්වාමියෙක් කවදාවත් කැමති නැහැ තමන්ගේ බිරිඳ වෙන ස්වාමියෙක් බිරිඳට කරදර කරනවා. බිරිඳ කවදාවත් කැමතිද තමන්ගේ ස්වාමියාට අවංකව ආදරයක් තියෙනවා නම් ස්වාමියා අනාචාරය දෙනවට වෙන බිරිඳ ඇවුරු පස්සේ යනවට කවදාවත් කැමති නැහැ. එතකොට ඒ විදිහට තමන්ගේ පවුල ගැන හිතන කෙනා අන්න එයා හිතනවා එහෙමනම් මම කවදාවත් අන්සතු කිසිම කෙනෙකුට කිසිම පවුලකට බාහිර කිසිම කෙනෙකුට මගෙන් නම් හිංසාවක් වෙන්නේ නැහැ. කාගේවත් පවුල් ජීවිතයකට මම හිංසාවක් කරන්නේ මට අයිති නැති නීතියට විවාහ වුණාට පස්සේ විවාහක දෙන්නෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාමයන් පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ වැරදි කාම සේවනය දෙන්න එපා කියලා විතරයි. සමචර්යාව ඒක ධර්මය යගේ කරනවා. ඒ නිසා කාම මිත්‍යාචාරයෙන් තමයි වළකින්නේ. විවාහක ස්වාමී තමන්ගේ බිරිඳ බිරිඳ තමන්ගේ ස්වාමියයි. ඒ අය කාමභෝගී ජීවිත ගත කරනවා. හැබැයි Taman Tamanගේ සීමාව ඉක්මවා අනාචාරය දෙන්නේ නැහැ. එතකොට මෛත්‍රී සාගත කෙනා කවදාවත් Taman අනුන්ගේ පෞල් ජීවිත විනාශ කරන්නේ නැහැ. වැරදි කාම සෙවණින් වැළකීලා Tamanගේ බිරිඳගේ විශ්වාසය රැකගෙන ස්වාමියාගේ විශ්වාසය රැකගෙන ඒ අය සිල්වත් ජීවිත ගත කරගෙන සිල්වත් වෙන්න. ඊළඟට මෛත්‍රී සහගත කෙනා කවදාවත් බොරු කියලා දැන් ඔබ හිතනවාද ඕනම කෙනෙක් ඔබ පෞද්ගලිකව හිතන්න කවුරු හරි ඇවිල්ලා ඔබට බොරුවක් කියලා. ඔබව රවට්ටලා ඔබව අන්දලා ඔබ නොමග යවනවට ඔබ කැමතිද? කවුරුත් කැමති නැහැ. එහෙමනම් මේ ලෝකේ අනිත් අය ඒ අයත් ඒ වගේ. අන්න මෛත්‍රී සාගත කෙනා හිතනවා මම කවදාවත් තව කෙනෙක්ව බොරුවකින් රවට්ටන්නේ නැහැ. ඒ මෛත්‍රිය කවදාවත් මං කේලම් කියලා අනුන්ගේ පවුල්වල ප්‍රශ්න ඇති කරවන්නේ බිඳවන්නේ නැහැ. මිනිස්සු අතර ගැටුම් ඇති කරවන්නේ අන්න මෛත්‍රිය. ඊළඟට පරුස වචන හිස් වචන කෙනෙක්ගේ හිතරි දෙන වචන පහත් වචන නරක වචන පිහියෙන් අනිනා වගේ වචන කතා කරන්න පුළුවන්. හැම වෙලාවෙම වචනයක් කතා කරත් හිත සංසිඳෙන විදිහට හිත සැහැල්ලු වෙන විදිහට කරුණාවෙන් මෛත්‍රියෙන්ම සුභාසිත වචන කතා කරනවා. එහෙමනම් අපිට පේනවා මෛත්‍රී කාය කර්ම. මෛත්‍රී වචී කර්ම. සිල්වත්කම කියන්නේ කය වචනේ සංවර කරගෙන ඇති කරගන්න සීලය. ඒක මෛත්‍රී එක්ක ගොඩ නැගිච්ච දෙයක්. එහෙමනම් පින්වතුනි මෛත්‍රී කාය කර්ම වචී කර්ම තියෙන කෙනාට තමයි හදවතින්ම සියලු සත්‍යෝ සූපත් වේවා කියලා භාවනාවක් වශයෙන් මෛත්‍රී භාවනාව දියුණු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට මේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රම දෙකක් පෙන්වනවා. එකක් තමයි ප්‍රමාණයක් අරගෙන මේ ප්‍රමාණි විශාල කර කර මෛත්‍රී වඩන. ඒකට කියනවා මහග්ගත චේතෝ විමුක්තිය. හැබැයි මතක තියාගන්න මේ මෛත්‍රී වැඩුවත් පළවෙනියටම මෛත්‍රී වඩන්නේ තමන්ට. අත්තානං උපමං කත්වා. තමා තමා උපමා කරගෙනයි අන් අයට මෛත්‍රිය පතුරවන්නේ. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා දිසා වශයෙන් මෛත්‍රී වඩන. උඩ යට හාත්පස දිසාවට උද්දම් අදෝච තිරියංච උඩ දිසාව යට දිසාව හාත්පස තියෙන දිසාව හාත්පස දිසාවන් කියන්නේ උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව උඩ දිසාව යට දිසාව මේ ඔක්කොම එකතු වුණාම දස දිසාවක් මේ දිසා 10ම අරමුණු කරගෙන මෛත්‍රී වඩන මේ දස දිසාවෙම ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා මේ විදියට සියලුම සත්වයන්ට ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩලා තමා උපමා කරගෙන දස දිශාවන මෛත්‍රී වඩන ඒකට කියනවා අප්‍රමාණ චේතෝ විමුක්තිය. ওই විදිහට පින්වතුනි ජීවිතේ මෛත්‍රිය කියන එක ජීවිතේ මෙලව විශාල ආශිර්වාදයක් ආරක්ෂාවක්. දැන් බලන්න නොපෙනෙන බලවේගවලින් අමනුස්ස කරදර වලින් බේරෙන්න තියෙන්නේ මෛත්‍රී විශාල ආශිර්වාදයක් රැකවරණය. විස සහිත සතුන් සර්පයන්ගෙන් පව අනතුරු වෙන්න තියෙනවා නම් ඒ වෙනුත් බේරෙනවා මෛත්‍රිය වඩන කෙනා. කන්ද පීරිත බුදුහාඳුරේ එකත් පෙන්වන මෛත්‍රී වඩන කෙනාට සර්පයන්ගෙන් අනතුරක් වෙන්නේ ආරක්ෂා වෙනවා. ඊළඟට පින්වතුනි මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ආනිසංස ටික ඔබ බලන්න. පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ආනිසංස තුනම තියෙන්නේ නින්දත් එක්ක. සුඛං සූපති. මෛත්‍රී වඩන කෙනා සැපසේ නින්දකට වැටෙනවා. සුඛම් පටිබුඤ්ජති. ප්‍රබෝධමත් අවදි වීමක් ලබනවා. න පාපකං සුපිනම් පස්සති පෞකාරයේන දකින්නේ කියලා. මෛත්‍රී භාවනා වඩන කෙනා මෛත්‍රියෙන් ආරක්ෂා වෙන හැටි. බලන්න මිනිස්සුන්ට මොනවා තිබුණත් සැප නින්දක් නැත්නම් සමහරු හීනෙන් බය වෙනවා හීනෙන් බෙල්ල මිරි කන්න එනවා කියනවා කකුලෙන් ඇද්දා කියනවා හීනෙන් හූ තියනවා මිනිස්සෙකුට සැප නින්දක් නැත්නම් මොනවා තිබුණත් වැඩක් තියනවාද ඒ නිසා සැප නිින්ද ලැබෙන්නේ නිදා ගන්න මෙට්ටේ මත නෙමෙයි. නිදින කාම සමහරලාවට බොහෝම සැප සහගත වටිනා ඇඳන් තුල ඊතා සිනිඳු යහනාවල් තුල ඊළඟට වායු සමීකරණය කරපු කාම්බර තියෙන පහසුකම් හැම දෙයක්ම මේ හැම දෙයක්ම පාවිච්චි කරලා සමහරුට නිින්ද යන්නේ නැත්නම් ජීවිතේ බලන්න සමහර අය ඉන්න ඔය මහ පාරේක පිලක පැදුරු කෑල්ලක වැටිච්ච තන හොද්දට නිින්ද යනවා සැපසේ නිින්ද යනවා හිතට බයක් නැහැ හිතට කරදරයක් නැහැ ඒ නිසා අපිට පේනවා එහෙමනම් අපි නිදාගන්න මෙත්තේවත් කාම්බරේවත් ඇඳේවත් නෙමේ නිින්ද ති මේක හිත තුල ගොඩ නැගෙන දෙයක් මෛත්‍රී සහගත කෙනා මෛත්‍රිය වඩන කෙනා සංසිඳිච්ච සැහැල්ලු හිතක් ඇති කෙනා සුඛං සූපති සැපසේ නිින්දට වැටෙනවා සුකම් පටිබුඤ්ජති ප්‍රබෝධමත් අවදි වෙනවා. න පාපකස්සොපිනම් පස්සති පවකාරහීන දකින්නේ. ඊළඟ එක මෛත්‍රිය වඩන කෙනා දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා. ඔන්න අර අමනුෂ්‍යයන්ගෙන් යා ආරක්ෂා වෙනවා වගේ දෙවියන්ගේ පිහිට ලැබෙනවා. දේවතා රක්කති. දෙවියන් එයා රකිනවා. ධර්මයේ සඳහන් වෙනවා දෙවිවරු හරීම ප්‍රියයි කියන මෛත්‍රිය වඩන කෙනාට. දෙවියන් මෛත්‍රිය වඩන මෛත්‍රී සිත දියුණු කරන කෙනාට දෙවියන් හරීම ප්‍රියයි. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව යාට නිතතිම්ම ලැබෙන. ඒ නිසා දෙවියන්ගේ ආරක්ෂාව ලබන්න නම් දෙවියන්ගේ පිහිට ලබන්න මේක මේ දේවාල අස්තිරිංගල දෙවියන්ගේ පිහිට ලබන්න පුළුවන්කමක් නැහැ. බොහෝ වෙලාවට අද මේ දේවාල කියලා අටෝගෙන ඉන්න බොහෝ දේවල් තුල ඉන්නේ එක්කම ඥාති බලවේගය, මැරිච්ච කවුරු හරි අමනුස්සෙක් මේ යක්ෂයෙක් අර අර දෙවියන් මේ දෙවියන් කියාගෙන වැඩිපුර මිනිස්සු ඔය යක්කු පෙරේතෝ බැඳගෙන ඕවා එක්ක බොහෝ දේවාලයන් දෙවිවරු කියලා කොටසක් ඉන්නවා. ඒ අය දේවාලාසරිංගගේ නෙමෙයි. ඒ අය ඉන්නේ ඒ ඒ දෙවියන්ගේ පිනට පහළ වෙච්ච දිව්‍ය තල. චාතු මහරාජික තාවතින්සේ යාමේ තුසිතය නිම්මාන් රති පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝක හයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දිව්‍ය තල හැටියට ඉහළට ඉහළට. ඒ ඒ දිව්‍ය ලෝක පිහිටලා තියෙන්නේ. මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළ අහසේ චාතුම් මහරජික දිව්‍ය තලයේ පිහිටන. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් තව තව තිසා දිව්‍ය ලෝකේ පිහිටන. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් යාම දිව්‍ය ලෝකේ. එතකොට ඔය විදිහට හැම දිව්‍ය ලෝකයක්ම යොදුන් 42000ක පරතරය තුල ඉහළ අහසේ දිව්‍ය තල පිහිටන බව බුදුහාඳුනගේ දේශනාවල අටුවාවල් පැහැදිලිව විස්තර වෙනවා. ඒ නිසා දෙවියන්ගේ පිහිට රැකවරණය මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයේ දියුණු කරන කෙනාට මෛත්‍රිය වඩන කෙනාට දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබෙනවා. අන්න දෙවියන්ගේ පිහිට ලබන්න නම් මෛත්‍රිය වඩන්න. ඊළඟට මේ දේශනාවේ මෙත්තානිසංස සූත්‍රයේම පෙනා දෙවියන් විතරක් නෙවෙයි මනුස්සානම් පියෝ හොති. එයා මිනිස්සු අතරත් ප්‍රිය කෙනෙක්. මෛත්‍රිය වඩන කෙනා හැම වෙලෙම කතා කරන මෛත්‍රී සාගත වචන. කාටවත් හිංසාවක් නැති කෙනා નિરાයාසින් මිනිස්සු ඔහුට ආදරය කරන. මිනිස්සු ඔහුට කැමති. අනේ හරිය හොඳ කෙනෙක් කාටවත් හිංසාවක් නැති කෙනෙක්. වචනකින්වත් කාටවත් අනතුරක් නැති කෙනෙක්. මිනිස්සු හරියට යාව ಗುಣ කියනවා වර්ණා කරන මිනිස්සු යාට ප්‍රියයි. ඒ විතරක් නෙමෙයි අමනුස්සානම් ප්‍රියෝ හොති අමනුස්සයනුත් එයාට ප්‍රියයි කියන. ඇයි යා මිනිස්සුන්ට විතරක් නෙමෙයි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝම සුවපත් වේවා කියලා සියලු සත්වයන්ටම මෛත්‍රී වඩන කෙනෙක්. එයාගේ මෛත්‍රිය නිසා මෛත්‍රී සිත නිසා අමනුස්සයනුත් එයාට ප්‍රියයි. එයාට හිරිහැරයක් කරන්නෙත් නැහැ. අමනුෂ්‍යයන්ගෙන් හිරිහැරයක් යාත වෙන්නෙත් නැහැ. ඒ නිසා බලන්න මේ ජීවිතය තුළ අපිට කොච්චර ආනිසංස ලබන්න පුළුවන්ද? ඊළඟට තව අනතුරු විපත්වලින් බුදුහාඳුරු පේන මෛත්‍රිය වඩන කෙනා දෙවියන්ගේ පිහිටත් එක්ක මෛත්‍රී පින මේ හැම දෙයක්ම එක්ක ගින්නෙන් අනතුරක් වෙන්න කියත් වසවිසෙන් යාට අනතුරක් වෙන්න කියත් අවියාවිදයකින් අනතුරක් වෙන්න කියත් ගින්නෙන් වසවිසෙන් අවියාවිද වලින් අනතුරු මග හැරෙනවා කියන. ඊවැනි ආරක්ෂාවෙන්. මෛත්‍රිය කියන්නේ කොච්චර ආරක්ෂාවක්ද හිතක් දැන් බලන්න අමනුෂ්‍යයන්ගෙන් කරදර ඇති වෙන්නේ සතුන් සර්පයන්ගෙන් අනතුරු ඇති වෙන්නේ දෙවියන්ගේ ආරක්ෂාවක් ලැබෙනවා මිනිස්සුන්ටත් ප්‍රියයි අමනුෂ්‍යයන්ටත් ප්‍රියයි ඒ විතරක් නෙමෙයි ගින්නෙන් වසවිසෙන් අවියාවිද වලින් අනතුරු වෙන්න තියෙනවා නම් ඒවා මෛත්‍රී වඩන කෙනාට මගහැරිලා ඒවෙන් ආරක්ෂා වෙනවා කියන්නේ කොච්චර ආශිර්වාදයක් කොයිතරම් රැකවරණයක්ද ඊළඟට මෛත්‍රී වඩන කෙනාගේ යාගේ ලී ධාතුව පවිත්‍රත්වයට පත් වෙන මුහුණේ පැහැපත් භාවයක් ප්‍රියශීලීකමක් ඇති වෙනවා කියන්නේ මුකවන්න විප්පති විප්පසීදති ඊළඟට තුවටන් චිත්තං සමා ඉක්මනින් යාගේ හිතත් එකඟ වෙනවා මෛත්‍රී වඩන කෙනාගේ හිත ඉක්මනින් එකඟ වෙනවා කොච්චර ආරක්ෂාවක් ඊළඟට මරණාසන්න වෙනකොට කවදාවත් මෛත්‍රිය වඩන කෙනා සිහිමුලා වෙලා මැරෙන්නේ නැහැ කියන්නේ. ඔබ දැකලා ඇති මිනිස්සු සීලයක් දියුණු කරගත්තේ නැති ධර්මයක් වඩාගත්තේ නැති අකුසල්ම කර කර හිටපු මිනිස් මරණ මංචකයේ සිහි විකල් වෙලා කියෝලා හූතියලා දෙවණක් කරලා කරපු පව්කම් වමාරලා මිනිස් කොච්චර විඳෝලාද මැරෙන්නේ සිහිය විකල් වුණාට පස්සේ සමහරු සත්තු වගේ ඒ නිසා මරණ මංචකයේ සිහි මුලා නොවි රැකෙන්න නම් මෛත්‍රී වඩන්න. දැන් බලන්න මේ ආනිසං මරණින් මත්තේ බඹලෝ උපදිනවා කියලා තියෙන මෛත්‍රී ධ්‍යාන වඩපු කෙනා. දැන් බලන්න මේ මෛත්‍රී ආනිසංස ඔක්කොම එකතු කරලා දාලා ජීවිතේට කොච්චර ආරක්ෂාවක් මොනතරම් රැකවරණයක්ද කියලා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල හැම කෙනාටම සමහරලාට මේ දේශනාව අහන ආග බෞද්ධයෙක් නොවෙන්න පුළුවන් මේ බණහන ඔබ. ඕනම කෙනෙකුට මෛත්‍රිය වඩන්න සියලු සත්‍යෝ සුවපත් වේවා කියන්නේ මේක ආගමක් අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා හැමෝම මෛත්‍රිය වඩන්න මෛත්‍රිය පුරුදු කරත් මෛත්‍රී සහගතව ජීවත් වෙන්න. ඉතින් ඔබ හැම දිනාට මෛත්‍රිය දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ධර්මීයම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පින්වතුනි අද ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ඓශ්වර්ය වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ නව සීලන්තේ ඕක්ලන්ඩ් නගරයේ පදිංචි පින්වත් පිරිසක් චන්න ගුණසේන මදුසිකා වේදාරච්චි තිස්ස වේදාරච්චි දීපිකා මානෙල් කියන මේ පින්වත් පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඒ අයගේ ප්‍රධානම අරමුණක් තමයි ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා මදුසිකා වේදාරච්චි මහත්මියගේ දෙසැම්බර් 23 වෙනි දිනට දෙන 30 වෙනි උපන්දිනයේ නිමිති කරගෙන එතුමියට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම යුවීන් අනුසස් ගුණසේන පුංචි පුතුට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවුණු සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම චන්න ගුණසේන මහතාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් චන්න සහ මදුසිකා කියන දෙදෙනාගේම දෙමාපියන් සහෝදර සහෝදරියන් ඇතුළු පවුල්වල සුජීවත්ව ඉන්න හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරේ. ඒ වගේ මිය පරලොව ගිය සංසාරගත සියලු ඥාතීන් ඔබත් සිහිපත් කරගන්න. පරම්පරාගත සංසාරගත මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ඔබ හැම දිනාටමත් ධර්මදේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් මේ හැම දිනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණමේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨාචු මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාචු බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි